ආයුබෝවන් අද අපි කතා කරන්නේ හරිම සුවිශේෂී සූත්‍ර දේශනාවකින් උපුටාගත් කොටසක් කරේ. ඒ තමයි ධම්මචේත්‍ය සූත්‍රය. ඔව් මේකෙදි පසේනදී කුසල් රජතුමා බුදුරජාණන් වහන්සේව බැහැදකින්න ගිහින් උන්වහන්සේ කෙරෙහි ඇති කරගත්ත අතිශය ගෞරවයට හේතු වුණ කාරණා ටිකක් විස්තර කරනවා. ඒකේ විශේෂත්වය තමයි මේ හේතු ටික හුදු භක්තියක් විතරක් නෙවෙයි රජතුමා තමන්ගෙම ඇස් දෙකෙන් දැකපු අත්විඳපු නිරීක්ෂණ මත පදනම් වෙලා තියෙන එක නේද? හරියටම හරි. ඒ නිරීක්ෂණ කොච්චර වටිනවද කියනවනම් බුදුහාම්බරෝ පවා ඒවට කිව්වේ ධම්මචෛත්‍ය කියලා. ඒ කියන්නේ ධර්මයේම සලකුණු ධර්මයේම ස්මාරක වගේ දෙයක්. ඒ තරම්ම වටිනාකමක් දීලා තිනවා. ඉතින් උන්වහන්සේ භික්ෂුන්ටත් කියනවා මේවා ඉගෙන ගන්න දරා ගන්න කියලා. ඔව්. මේවා අර්ථවත් ආදි බ්‍රහ්මචාරී එක. ඒ කියන්නේ නිවන් මාර්ගට මුල් වෙන දේවල් කියලා දේශනා කරනවා. එලන අපි කතාව පටන් ගමු. මේ සිද්ධවීම වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ අර මේදතලුම්බ කියන නියම් ගමේ වැඩ ඉන්න කාලෙක. ඔව්. පසේනදී කොසල් රජතුමාත් මොකක්දෝ රාජකාරීකට නගරක කියන තවත් නියම් ගමකට අවිල්ලා ඉන්නේ. එතනදී රජතුමාට මොකද වෙන්නේ? රජතුමා අහම්බෙන් වගේ උද්‍යාන භූමියක් බලන්න යනවා. ඒක හරිම නිස්කලංකයි. හිතට හරිම සනීපයි. ආ ඒ නිස්කලංක බව දැක්කම දැක්ක ගමන් රජතුමාට බුදුහාමුදුරන්ව මතක් වෙනවා. එයාට හිතෙනවා ආ මේ වගේ තැන් තමයි භාග්‍යවතුන් වහන්සේට අරහත් උතුමන්ට ගැලපෙන්නේ කියලා. හරිම අපූර්ව සීපත් වීමක්. ඊට පස්සේ වහාම එතන ඉන්න දීඝකාරායන කියන සෙනෙවියාගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ දැන් කොහෙද දන්නේ නෑ වැඩෙන්නේ කියලා. සෙනෙවියා දන්නවා. ඕ. එයා කියනවා දෙවියන් වහන්සේ ශාක්‍ය ජනපදයේ මේද තලුම්ප කියන නියම් ගමේ කියලා. රජතුමා ඊළඟට දුරහනවා නේද? ඔව්. කොච්චර දුරද නගරයකින්දන් මේද තලුම්පට කියලා අහනවා. යොදුන් 3යි කියලා කියන්නේ? හ්ම්. සෙනෙවියා කියනවා දේවයන් වහන්සේ යොදුන් 3යි දවසකින් භාගියකින් ඒ කියන්නේ වරුවකින් විතර යන්න පුරවන් කියලා. ඒක ඇහුණ ගමන් රජතුමා තීරණය කරනවා යන්නම ඕන කියලා. ඔව්. එහෙනම් හොඳ යාන වාහන ලෑස්ති කරන්න අපි භාග්‍යවතුන් වහන්සේව දකින්න යමු කියලා අණ කරනවා. ඉතින් වරුවකින් යනවා මේ දතොලුම්පෙට ළඟා වෙලා රජතුමා වාහන එතන නවත්තලා පයින්ම නේද ආරාම භූමියට යන්නේ. ඔව් තමන්ගේ පිරිස එළියෙන් තියලා පයින්ම තමයි ඇතුළු වෙන්නේ. ආරාමයට ගියාම භික්ෂුන් වහන්සේලා කීප නමක් මොන ගැහෙනවා. ඔව්. එලිමහනේ සක්මන් කරමින් ඉන්න භික්ෂූන් කීප නමක් ඉන්නවා. රජතුමා යාගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? මට උන්වහන්සේව දකින්න ඕනේ කියලා. භික්ෂුන් වහන්සලා පෙන්නවනවා කුටිය. ඔව් මහරජ අර තීරණී දොර වහලා තියෙන විහාරය. එතන තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ. හෙමින් යන්න හෙමින් ගිහින් කවුරුව ළඟට ගිහින් උගුර පාදලා අර අගුලට හෙමින් තට්ටු කරන්න කියලා උපදෙස් දෙනවා. හරිම ගෞරවයෙන්. එතකොට රජතුමා තනියමද යන්නේ? ඔව්. එතනදී රජතුමා තමන්ගේ කඩුවයි රජකම අංගවන නලල්පටියයි දීඝකාරායන අතට දෙනවා. ආ, ඒ මොකද? ඒක දැකපු දීඝකාරායනට හිතෙනවා ආ රජතුමාට තනියම හුදකලාවේ බුදුහාමුදුර එක කතා කරන්න ඕන වෙලා තියෙනවා කියලා. ඒ තරම් සියුම් හැඟීම. ඉතින් රජතුමා තනියම යනවා. තනියම ගිහින් හරිම සද්ද නැතුවා අර භික්ෂූන් කියපු විදිහටම උගුර පාදලා හිමිහිට දොරට තට්ටු කරනවා. බුදුරයන් රාසේ දොර අරිනවා. ඔව් භාග්‍යවතුන් වහන්සේ දොර අරිනවා. රජතුමා ඇතුල් වෙනවා. ඇතුල් වෙලා රජතුමා කරන දේ තමයි අත්‍තම අසාමාන්‍ය. ඇත්තම. රජතුමා එකපාරටම බිම දිගා වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද දෙක ළඟ වැඳ වැටෙනවා. නිකන් වඳිනවා විතරක් නෙවෙයි. නෑ. ශ්‍රීපාද මෝවින් සිප ගන්නවා, දෑතින් පිරිමදිනවා. ඊට පස්සේ Taman කවුද කියලා කියනවා. ස්වාමීනි මම් වනාහි පසේනදී කොසල් රජු වෙමි කියලා. එකපාරක් නෙවෙයි තුන් පාරක්ම කියනවා. ස්වාමීනි මම් වනාහි පසේනදී කොසල් රජු වෙමි. ස්වාමීනි මම් වනාහි පසේනදී කොසල් රජු වෙමි. ස්වාමීනි මම් වනාහි පසේනදී කුසල් රජු වෙමි කියලා. ඒ කියන්නේ අතිශය ගෞරවයක් යටහත් පහත් බවක්. ඊ වෙලාවේ බුදුරජාණන්සේ ප්‍රශ්නයක් අහනවා නේද? මහරජා කවරණ මාර්ථයක් කවර කාරණයක් දැකලාද ඔබ මේ ශරීරය කෙරෙහි මේ වගේ පරම වූ ගෞරවාදරයක් මෙහෙම දනින් වැටීම් ඇඟෑලුම්කම් අත්පා පිරිමැදීම් කරන්නේ කියලා අහනවා. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර විදිහට තමයි රජතුමා අර ධම්මචෛත්‍ය ටික කියන්න පටන් ගන්නෙ. පළවෙනි එක මොකද්ද? පළවෙනි හේතුව රජතුමා කියනවා ස්වාමීනි මම දැකලා තියෙනවා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණියෝ අවුරුදු 10 20 30 40ක් වුණත් බඹසර රකින්නෝ. හ්ම් දිගු කාලයක්. ඔව් ඒත් ඊට පස්සේ ටික කාලයක් ගියාම ආයමත් නාලා කරලා සුවඳ ගල්වලා රැවුල කොණ්ඩේ කපලා අර පංචකාම සම්පත් විඳිමින් ඉන්නව මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ආයේ ගිහි ජීවිතේට බහිනවා වගේ. ඔව් ඒ වගේ. නමුත් ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් දිහා බලන්න, ඒ අය ජීවිතයේ තියෙන තුරුම සම්පූර්ණයෙන් එක පෙල්ලමක්වත් නැතුව පිරිසිදුව බමසර රකින්නවා. මෙලෙස පැහැදිලි. ඔව් එතුමා කියනවා ස්වාමීනි මම මේ සම්පූර්ණ පාරිශුද්ධ බ්‍රහ්මචාර්යාව ඔබ වහන්සේගේ ශාසනයෙන් පිටත වෙන කොහෙවත් දෙකලම නැහැ. මේක තමයි පළවෙනි කාරණේ මම ඔබ වහන්සේට ධර්මයට සංගයට මේ තරම් ගරු කරන්නේ. ඒ කියන්නේ අර ස්ථිරසාර බව, කැපවීම, ප්‍රායෝගිකව දැකීම. හොඳයි දෙවෙනි කාරණය. දෙවැනි කාරණ්‍ය සමගිය. රජතුමා කියනවා ස්වාමිනි මං දැකලා තියෙනවා රජවරු රජවරුත් එක්ක රණ්ඩු වෙනවා ක්ෂත්‍රියෝ ක්ෂත්‍රියොත් එක්ක බමුණෝ බමුණොත් එක්ක ගෘහපතියෝ ගෘහපතියොත් එක්ක වාද විවාද කරගන්නවා පවුල් ඇතුළත් එහෙමයි නේද ඔව් අම්මා පුතා එක්ක පුතා අම්මා එක්ක තාත්තා පුතා එක්ක පුතා තාත්තා එක්ක සහෝදරයා සහෝදරියා එක්ක සහෝදරයා සහෝදරිය එක්ක සහෝදරිය සහෝදරයා එක්ක යාළුවා යාළුවා එක්කත් වාද කරනවා මම දැකලා තියෙනවා හැමතැනම වාද විවාද ගැටුම් ඒත් ස්වාමිනී ඔබ වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් දිහා බලන්න ඒ අය කොච්චර සමගිද සතුටින් කිරීදියයි වගේ එකිනෙකා දිහා ප්‍රියැසින් බලමින් කිසිම වාදයක් විවාදයක් නැතුව ඉන්නවා ඒකත් ඇත්තටම සුවිශේෂී දෙයක්. රජතුමා කියනවා ස්වාමිනී මම මේ වගේ සමගියක් තියෙන වෙන කිසිම පිරිසක් මේ ශාසනයෙන් පිටත දැකලා නැහැ. මේක තමයි දෙවනි කාරණය මම තෙරුවන්ට මේ තරම් ගරු කරන්නේ. හලිම පැහැදිලි. එතකොට තුන්වෙනි නිරීක්ෂණය ඒක අර ශාරීරික පෙනුම ගැන නේද? ඕ රජතුමා කියනවා ස්වාමිනී මම දැකලා තියෙනවා සමහර ශ්‍රමණ බ්‍රාහමණියෝ හරිම කෙට්ටුයි දුර්වරණයි පෙනුම හොඳ නැහැ සමහර අයගේ නහරවැල් පවා ඉල්ලිලා පේනවා. හරිම මලානික පාටයි. ඒ අය දිහා බලන්න කවුරුත් කැමති නෑ වගේ. රාජතුමා ඒකට හේතුවක් අනුමාන කරනවා. ඔව්. එයා හිතනවා සමහර විට මේ අය අකමැත්තෙන් බඹසර රකින්නේ එහෙම නැත්නම් මොකක් හරි වරදක් පාප කර්මයක් හංගගෙන ඉන්න නිසා වෙන්නේ නැති කියලා. ඒ අයගේ ඇහුවම මොකද කියන්නේ? රජතුමා කියනවා මම ඒ අයගෙන් ඇහුවම අපිට බන්දුක කියලා ලෙඩක් තියෙනවා කියලා කියනවා. සමහර විට මේ මානසික පීඩණයට කියන්නේ නමක් වෙන්නේ නැති. නමුත් බුද්ධ ශ්‍රාවකයන් එහෙම නැහැ. නෑ. රජතුමා කියනවා ඒත් ස්වාමිනී ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම නැහැ. ඒ අය හරිම සතුටු සිතින්, ඔද වැඩුණු සිතින් මේ ශාසනයෙම ඇලිලා ඉඳුරන් පිනා ගිහින් ඉන්නේ. කිසිම කැළඹීමක් නැහැ. ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නෙත් නෑ වගේ. ඔව්, ලෝභ නැතුව, තරහ නැතුව, අනුන් දෙන දේන් සතුටු වෙලා මුවෙක් වගේ කිසිම බාධාවක් නැති සිතින් ඉන්නවා. ඒකටත් රජතුමා හේතුවක් හිතනවා. ඔව්, රජතුමා හිතනවා මේ අය මේ විදියට ඉන්නේ නිකම්ම නෙවෙයි මේ ශාසනයේ තියෙන උතුම් මාර්ගඵල විශේෂයක්. ඒ කියන්නේ සෝවන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන தত্ত্বයක් අනිවාර්යයෙන්ම අවබෝධ කරගෙන තියෙනවා. ඒකයි මේ සතුට මේ නිදහස් බව කියලා. මේකත් එවැනි හේතුව වෙනවා තෙරුවන්ග කරු කරන්න. ඔව්. මේකත් ස්වාමීනි මම තෙරුවන්ට මේ තරම් ගරු කරන තුන්වෙනි කාරණය. හතරවෙනි එකත් හරිම ප්‍රායෝගික නිරීක්ෂණයක්. හික්මීම ගැන. ඔව්. රජතුමා කියනවා ස්වාමීනි මම රජ කෙනෙක් හැටියට අර අධිකරණ ශාලාවේ ඉඳගෙන නඩු අහනකොට සමහර වෙලාවට මගේ වටේ ඉන්න ඇමතිවරු නිලධාරීන් පවා කතාවට බාධා කරනෝ මම එපා කතා කරන්න එපා කියලා නතර කරන්න හැදුවත් ඒ කතාව නවත්තන්න බැරි වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ රජ කෙනෙකුටවත් තමන්ගේ පිරිස සම්පූර්ණයෙන් පාලනය කරන්න අමාරුයි. ඒකනේ ඒත් ස්වාමීනි මම දැකලා තියෙනවා ඔබ වහන්සේ සිය ගණන් දහස් ගණන් පිරිසකට ධර්මයේ දේශනා කරන වෙලාවල් ඒ මුළු පිරිසෙන් එකම කෙනෙක්ගෙවත් කටහඬක් උගුරපාදන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. පුදුම නිසද්දතාවය. ඔව්. රජතුමා එක සිද්ධියක් මතක් කරනවා. එක දවසක් දේශනාවක් වෙලාවේ එක්කෙනෙකුට කැස්සක් ආවා. එතකොට එයා ළඟ හිටපු අනිත් ශ්‍රාවකයා දනිහිසෙන් පොද්දක් තට්ටු කරලා සද්ද කරන්න එපා දේශනාවට සවන් දෙන්න කියලා සංඥා කරා. ඒ තරම් හික්මීම. රජතුමා පුදුම වෙනවා. ස්වාමීනි දඬුමුගුරු නැතුව අවි ආයුධ නැතුව මේ තරම් මනවින් හික්මුණු පිරිසක් මම මේ ශාසනයෙන් පිටත කොහෙවත් දැකලා නැහැ. මේක තමයි හතරවෙනි කාරණය මම තෙරුවන්ට මේ තරම් ගරු කරන්නේ. පස්වෙනි කාරණයත් මේ හික්මීමට සම්බන්ධයි වගේ. අර පඬිතියෝ দমনය වෙන හැටි. ඔව් ඒකත් හරිම බලවත් කාරණයක්. රජතුමා කියනවා ස්වාමීනි මම දැකලා තියෙනවා හරිම උගත් දක්ෂ කතා කරන්න සමර්ථ අනිත්‍යගේ මතවාද තර්කයෙන් බිඳින්නම බලාගෙන ඉන්න පණ්ඩිත ක්ෂත්‍රියෝ, බ්‍රාහමණයෝ, ගෘහපතියෝ, ශ්‍රමණයෝ ඉන්නවා. ඒ අය බුදුහම්දුරු හම්බ වෙන්නේනවා. ඔව්. ඒ අය ඔබ වහන්සේ හම්බ වෙන්නේ ඉන්නේ හොඳට ප්‍රශ්න ලෑස්ති කරගෙන. අපි මේ ප්‍රශ්නේ අහලා ගෞතමයන්ව අමාරුවේ දානවා වාද කරලා පරද්දනව කියලා හිතාගෙන. ඒත් මොකද වෙන්නේ? ඒත් ස්වාමීනි ඔබ වහන්සේ යායට ධර්මයේ දේශනා කළාම ඒ අය අර හදාගෙන ප්‍රශ්න අහන්නත් වාද කරන්නවත් බැරිව යනවා. ඒ වෙනුවට ඔබ වහන්සේගෙන් පැහැදිලා ශ්‍රාවකියෝ බවට පත්වෙනවා. සමහරු පැවිදි වෙන්නත් අවසර ඉල්ලනවා. පැවිදි වෙලා ඉහළටම යනවා. ඔව් රජතුමා කියනවා සමහරු පැවිදි වෙලා කෙලෙස් නැති කරලා රහත් වුණාම කියනවලු අපි මෙච්චර කාල හිටියේ ශ්‍රමණයෝ නෙමෙයි. යන්තම් විනාශ නොවි බේරුණා. දැන් තමයි අපි ඇත්තටම ශ්‍රමණයෝ උලේ කියලා. ඒක ඇත්තටම පුදුම පරිවර්තනයක්. මේකත් පස්වෙනි හේතුව. ඔව්. ස්වාමිනී මම මේ වගේ පඬිතයන් দমনය වීමක් මේ ශාසනයෙන් පිටත දකිලා නැහැ. මේක පස්වෙනි කාරණය. මම තෙරුවන්ට ගරු කරන. හයවෙනි කාරණය රජතුමාගේම සේවකයෝ දෙන්නෙක් ගැන නේද? ඔව්. ඉසිදත්ත සහ පුරාණ කියලා වඩු කාර්මික ශිල්පීන් දෙන්නෙක්. ඒ අය රජතුමාගේ ප්‍රධාන වඩුවෝ. රජතුමාගෙන් යැපෙන අය. ඔව්. රජතුමාගෙන් තමයි බත් වැටුප් ලැබෙන්නේ, යාන වාහන ලැබෙන්නේ, ජීවිතේ පවා රැකෙන්නේ රජතුමා නිසා. කීර්තියත් රජතුමා නිසා. ඊතරව රජතුමාට වඩා රජතුමා කියනෝ ඒත් ස්වාමීනි ඊ දෙන්න මට දක්වන ගෞරවයට වඩා අසීමිත ගෞරවයක් ඔබ වහන්සේට දක්වනවා. ඒක රජතුමා දකින්නේ කොහොමද? රජතුමා කියනවා දවසක් මම දැක්කා ඒ දෙන රැයට නිදා ගන්නකොට ඔබ වහන්සේ ඉන්න දිශාවට ඔළුව දාලා මම ඉන්න දිශාවට කකුල් දාලා නිදාගෙන ඉන්නවා. ඒක දැකලා රජතුමාට කියෙන් තියන්නේ නෑ. නෑ රජතුමාට හිතනවා මේ අය මේ විදිහට කරන්නේ නිකම්ම නෙවෙයි. මේ අය අනිවාර්යෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ උදාර මාර්ගඵල විශේෂයක් අවබෝධ කරගෙන තියෙනවා. ඒකයි මේ තරම් ගෞරවයක් කියලා. ඒ නිරීක්ෂණයත් හේතුවක් වෙනවා. ඔව්. ස්වාමිනී මේක තමයි 6 වෙනි කාරණය. මම තිරුවන්ට මේ තරම් ගරු කරන්නේ. අන්තිම කාරණය හත්වෙනි එක. ටික පෞද්ගලික එකක් වගේ. ඔව් ඒකෙදි රජතුමා තමන් සහ බුදුරජාණන් වහන්සේ අතර තියෙන සමානකම් කීපයක් පෙන්වනවා. මොනවද? ස්වාමිනී ඔබ වහන්සේත් ක්ෂත්‍රිය කෙනෙක්, මමත් ක්ෂත්‍රියෙක්. ඔබ වහන්සේත් කෝසල දනුවට සම්බන්ධයි, මමත් කෝසල දනුවට සම්බන්ධයි. ඔබ වහන්සේත් දැන් 80 ඇති කෙනෙක්, මමත් 80 ඇති කෙනෙක්. ආ වයසත් සමානයි. ඔව් ඉකින් ස්වාමීනි ඔබ වහන්සේත් ක්ෂත්‍රිය නිසා, කෝසල නිසා, මාහා සමාන වයසේ ඉන්න නිසා මේවේ කාරණා නිසාත් මම ඔබ වහන්සේට මේ පරම ගෞරවය දක්වන්න සුදුසුයි කියලා හිතනවා කියලා. ඒ විදිහට තමන්ගේ නිරීක්ෂණ හතම ඉදිරිපත් කරනෝ හරිම පැහැදිලි. හරිම ප්‍රායෝගිකයි. ඔව්, තමන්ගේ මාධ්‍යකයේ මෙසුරින් ගොඩනගා ගත්ත හේතු ටිකක් ඊට පස්සේ රජතුමා කියනවා ස්වාමීනි දැන් ඉතින් මට යන්න වෙනවා මට බොහෝ රාජකාරී තියෙනවා බොහෝ දේවල් කරන්න තියෙනවා කියලා යන්න අවසර ඉල්ලනවා බුදුහාමුදුරුවෝත් කියනවා මහරජා දැන් යමකට කාලේ තියෙනවද ඒකට දැන් කාලය හරි කියලා ඔබම දත යුතුයි කියලා අවසර දෙනවා ඉතින් රජතුමා ආයෙමත් වන්දනා කරලා පැදකුණු කරලා පිටත් වෙලා යනවා ඔව් රජතුමා පිටත් වෙලා ගියාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් නමතලා අර වැදගත් දේ කියන්නේ අර ධර්මචෛත්‍ය ගැන හ්ම් මහණෙනි දැක්කද පසේනදී කොසල් රජතුමා ඔය ධර්ම චෛත්‍යයන් පවසා ගියේ ධර්ම චෛත්‍යය කියන වචනියම ඒ කාරණාවල බර වටිනාකම තේරෙනවා. ඔව්. ඒ නිසා මහණෙනි මේ ධර්ම චෛත්‍යයන් හොඳට ඉගෙන ගන්න හොඳට පාඩම් කරගන්න දරා ගන්න මොකද මේවා අර්ථයෙන් යුක්තයි නිවන් මඟ පටන් ගැනීමටම අදාළයි කියලා දේශනා කරනවා. ඒ දේශනාව භික්ෂූන් වහන්සේලාත් හරිම සතුටින් පිළිගන්නවා. ඔව්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනය භික්ෂුහු සතුටින් පිළිගත්තා කියලා සූත්‍රය අවසන් වෙනවා. ඇත්තටම පසේනදී රජතුමාගේ මේ නිරීක්ෂණ ටික හරිම ගැඹුරුයි. ඒකෙන් පේනවා එතුමා කොයිතරම් සියුම්ව බුදුසසුනේ සභාවේ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම අධ්‍යයනය කරලා තියනෝද කියලා. ඒක තමයි. ඒක හුදු අන්ධභක්තියක් නෙවෙයි. තමන්ගේ මැසින් දැටලා තමන්ගේම බුද්ධියෙන් විමසලා ඇති කරගත්ත පැහැදීමක්. ඒ නිසා තමයි මේ වචනවලට බුදුහාමුදුරෝ ධර්මචෛත්‍ය කියලා කිව්වේ. රජ කෙනෙක් වුණත් ඒ වගේ නිරීක්ෂණ හැකියාවක් විමසුම් නුවණක් තිබීමත් සුවිශේෂයි. ඇත්තෙන්ම. ඒකෙන් අපිටත් ගන්න පුරුවන් ආදර්ශයක් තියෙනවා. අපිත් අපේ වටපිටාව මිනිස්සු විවිධ ඉගැන්වීම් දිහා බලද්දී මත්තු පිටින් පේන දේට වඩා ගැඹුරින් බලන්න පසේනදී රජතුමාව වගේ නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්නේට කොච්චර වැදගත්ද කියලා. හරි එහෙමනම් අපි අදට කතාව අවසන් කරමු. හැබැයි අවසාන වශයෙන් සිතන්නට දෙයක් ඉතුරු කරලා. මොකද ඒ? පස්වෙනදී කොසල් රජතුමා Tamanගේ නිරීක්ෂණ තුලින් ධර්මයේ හරය දැක්කා වගේ අද අපිත් අපේ එදිනෙදා ජීවිතේදී අපි දකින දේවල් අහන දේවල් වලින් විමසුමැසකින් බලලා සැබෑ වටිනාකම් සැබෑ හරය තෝරා බේරා ගන්න උත්සාහ කළොත් ඒකෙන් අපේ ජීවිතවලට කොයි වගේ වෙනසක් ඇති ප්‍රායෝගික නිරීක්ෂණ මත ගොඩනැගෙන අවබෝධයක් කොයිතරම් ස්ථිර ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න